Uh, අද දවසේත් සම්බන්ධ වෙලා ඉන්න ගෞරවනීය ස්වාමින් වහන්සේලා සහ uh, අනෙකුත් සියලුම පින්වත්තුන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සතියේ හදිසි කටයුත්තක් නිසා අපට ධර්ම සාකච්ඡාව uh, පවත්වන්නට අවකාශ ලැබුණේ නැහැ. ඊට පෙර සතියේ අපි කතා කළේ බෝධිපාක්ෂික ධර්මයන්හි ප්‍රඥාව පිළිබඳ. එතකොට අපි මුල ඉඳලම මේ දහම් කරුණු සාකච්ඡා කළේ බෝධිපාක්ෂික ධර්ම හැටියට පවතින ධර්ම 37 පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තහම 14ක් වශයෙන් වෙන් කරගන්නට පුළුවන්. ඒ කුමක් නිසාද වීරය අවස්ථා 9ක යෙදෙනවා සතිය අවස්ථා 8ක යෙදෙනවා ඒකාග්‍රතාවයේ අවස්ථා 4ක යෙදෙනවා ප්‍රඥාව අවස්ථා 5ක යෙදෙනවා සද්ධාව අවස්ථා 2ක යෙදෙනවා අවශේෂ ධර්ම එක් අවස්ථාවක බැවින් යෙදෙනවා එතකොට එහි අපි වීරය යෙදෙන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරලා ඉන් අනතුරුව සතිය ඒකාග්‍රතාවය පිළිබඳව සාකච්ඡාවන් නිමා කරලා අපේ පසුගිය සතියට පෙර සතියේ ප්‍රඥාව පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරන්නට යෙදුනේ. ප්‍රඥාව අවස්ථා පහක යෙදෙන බව අපේ හිදී පැහැදිලි කරගත්තා. ඉද්ධිපාද ධර්මයක් හැටියට විමර්ශා ඉද්ධිපාදයේ හැටියට ප්‍රඥාව ඉද්ධිපාද ධර්මයන් හි යෙදෙනවා. ඊළඟට ප්‍රඥා ඉන්ද්‍රිය හැටියට ඉන්ද්‍රිය ධර්මයන් කියදෙනවා. ප්‍රඥා බලය හැටියට බල ධර්මයක් වශයෙන් කියදෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගයේ හැටියට බොජ්ජංග ධර්මයක් වශයෙන් කියදෙනවා. සම්මා දිට්ඨි වශයෙන් මාර්ගාංගයක් හැටියට යෙදෙනවා. මේ අවස්ථා පහ තමයි ප්‍රඥාව බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඒතර බෝධිපාක්ෂික කියලා කිව්වේ බෝධි කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට පක්ෂපාත වෙන ආකාරයට කොහොමද මේ ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්‍රියාත්මක වීම අවස්ථා පහකදී ක්‍රියාත්මක වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ ඉද්ධිපාද ධර්මවල ඉන්ද්‍රිය ධර්මවල බල ධර්මවල බොජ්ජංග ධර්මවල සහ මාර්ගාංග ධර්මවල මේ ප්‍රඥාව යොදා තිබීමෙන් පැහැදිලි වෙනවා එතකොට එහිදී අපි පසුගිය සතියට පෙර සතිය අපිට සාකච්ඡා කරන්නට පුළුවන් උනේ ප්‍රඥාව ඉද්ධිපාද ධර්මයක් හැටියට යෙදෙන්නේ කොහොමද කියන කාරණය පමණයි. එතකොට එහිදී විමර්ශා ඉද්ධිපාදයට අදාළ ලක්ෂණ බොහොමයක් අපි ගාක් විස්තර සහිතව කතා බහ කළා. ඒ වගේම එදින සාකච්ඡාවත් ඊට අදාළව වටිනා ප්‍රශ්න මතු කළා අපේ ස්වාමීන් වහන්සේලා සහ ගිහි පිටුතුන්. එතකොට ඒ හැම කරුණක්ම පාදක කොටගෙන ඉද්ධිපාද ධර්මයක් හැටියට ප්‍රඥාව කොහොමද දියුණු කළ යුත්තේ කියන කාරණය පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කරා. අද අපිට කතා කරන්නට තියෙන්නේ ඒ ප්‍රඥා චෛතසිකය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කොහොමද දෙන්නේ බල ධර්මයක් හැටියට කොහොමද දෙන්නේ බොජ්ජංග ධර්මයක් හැටියට කොහොමද දෙන්නේ මාර්ගාංග ධර්මයක් හැටියට කොහොමද දෙන්නේ ඒවාෙහි යම් යම් විශේෂතා මොනවද කියලා හඳුනා ගැනීම තමයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට අපි ඉන්ද්‍රිය ගැන කතා කරද්දී සිහිපත් කළා ඉන්ද්‍රිය කියන වචනයෙන් අදහස් කරන්නේ තමන් සමග සංප්‍රයුක්ත වූ නාම රූප ධර්මයන්ට අධිපතිකම් කරන්නට බලය පාන්නට පුළුවන් විදිහේ ධර්ම. ඒ කියන්නේ තමන් සමග එකට යෙදෙන නාම රූප ධර්මයන්ට යම්කිසි බලපෑමක් කරන්නට අධිපතිකම් දරන්නට ඒවා මෙහෙයවන්නට හැකි ධර්ම තමයි ඉන්ද්‍රිය ධර්ම කියලා හඳුන්වන්නේ. එතකොට දැන් ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට යෙදෙනකොට එහි කාර්යභාරය තමයි අවශේෂ චිත්තචෛතසික ධර්මයන් ධර්මයන් අදාළ අරමුණ નિවරදිව වටහා ගැනීම සඳහා මෙහෙයවීම. එතකොට ප්‍රඥාවෙහි තමයි ප්‍රධාන වශයෙන් ඒ ලක්ෂණය තියෙන්නේ. ප්‍රඥාවේ තියෙන්නේ ප්‍රභාවත් බව. එතකොට ඕභාසන ගුණය අපේ පෙර දිනයක ප්‍රඥාව ගැන දීර්ඝ වශයෙන් කතා කළා අනුරුද්ධ සූත්‍රයේදී පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන කාරණේ පැහැදිලි කරද්දී අපි සති 13ක් මුළුල්ලේ එක දිගටම ප්‍රඥාව ගැන කතා කරා. ඒ නිසා ඒ කරුණොත් ශ්‍රවණය කරලා අවශ්‍යයට දැනගන්නට පුළුවන්. එතකොට එහිදී අපි සිහිපත් කළා ප්‍රඥාවේ තියෙන ඕභාසන ලක්ෂණයක්. ඒ කියන්නේ ඕභාසන ලක්ෂණය කියලා කියන්නේ ප්‍රභාමත් බව. මනවින් පෙනෙන්නට සලස්වන ගතිය අන්ධකාරයට ප්‍රතිවිරුද්ධ ගතිය ඒ අන්ධකාරයෙන් කරන්නේ නොපෙනෙන්නට සලස්වන ගතිය එතකොට ප්‍රඥාවෙන් පෙනෙන්නට සලස්වන ගතිය එතකොට මේ ඕභාසන ලක්ෂණය මතු කරලා තමන් විසින්ම යථාර්ථය දකිනවා ප්‍රඥාව විසින් ඒ අතරෙම ප්‍රඥාවට පුළුවන්කම තියෙනවා තමන් හා සංප්‍රයුක්ත වූ නාම ධර්ම සියල්ලක්ම එසේ අරමුණ නිවැරදිව දකින තැනට හසුරවන්නට සංවිධානය කරන්නට මෙහෙවන්නට ඒක තමයි එහි තියෙන ඉන්ද්‍රිය ගුණය. ඒතොර ඉන්ද්‍රිය කියලා කියන්නේ ඒ නාම රූප ධර්මයන්ට අධිපතිකම් පැවැත්වීම. එතකොට ඒ අධිපතිකම් පවත්වනකොට ඒ අධිපතිත්වය දරන්නා වූ තැනැත්තා විසින් Tamanට අවශ්‍ය විදිහට අවශේෂ ධර්ම හසුරුවනවා. එතකොට එහෙම හැසිරවීමේ හැකියාව ප්‍රඥාවට තියෙනවා. ඒ නිසා ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දක්වනවා. එතකොට අපි දැන් පෙර දිනේ කතා කළේ ඉන්දිපාද ධර්මයක් හැටියට ප්‍රඥාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට ප්‍රඥාවේ මේ සියල්ල මනවින් දකින ගුණය මෙහිදී ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය තමයි අපි පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ. දැන් එතනදී අපේ රේරුකානේ මහානායක හඳුරු ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රිය පිළිබඳ බෝධිපාක්ෂික ධර්ම ග්‍රන්ථයේහි පැහැදිලි කරලා තියෙන මූලික ඡේදය අපිට මේ කාරණය ඊටාම සරලව තේරුම් ගන්නට ඊටාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් හැම හැම දිනාගෙම දැන ගැනීම සඳහා අපි කාරණය මහන්සේ සටහන් කරලා තියෙන ආකාරයෙන්ම මූලිකව සිහිපත් කරලා අපි මේ විග්‍රහයට අනේක වඩා හොඳයි කියලා හිතෙනවා. උන්වහන්සේ දක්වනවා බෝධිපාක්ෂික ධර්ම විස්තරය නැමැති ග්‍රන්ථයේ පඤ්ඤේන්ද්‍රිය හඳුන්වන්නේ මෙහෙමයි. සිතට සෑම දැනෙන්නේ. එහෙත් එයට එක් දෙයකුදු පිරිසිදු ලෙස හොඳින් නොදැනෙන්නේ. يعني සිත කියලා කියන්නේ හැම අරමුණක්ම විඥානන ලක්ෂණයනේ විඥාන කියලා කියන්නේ. එතකොට සිතින් හැම දෙයක්ම දැනගන්න. සිත කියන්නේ හැම අරමුණක්ම දැනගන්නා ස්වභාවය, දැනගන්නා නාම ධර්මය. හැබැයි හැම අරමුණක්ම දැනගත්තට එයට එක් දෙයකදු පිරිසිදු ලෙස හොඳින් නොදැනෙන්නේ. සිතෙහි දැනීම ඇස් දුබල කෙනෙකුගේ පෙනීම වැනිය. ඇස් දුබල තැනැත්තාට බොහෝ දේ පෙනෙතත් පෙනෙන එක් දෙයකදු ඇස් හොඳට පෙනෙන ඇස් හොඳ කෙනෙකුට පෙනෙන්නක් මෙන් නිවැරදි ලෙස හොඳින් නොපෙනේ. එමෙන් සිතට ඒ ඒ දේ දැනෙන නමුත් පිරිසිදු ලෙස නිවැරදි ලෙස නොදැනේ. සිත හා එක්වී පිරිසිදු ලෙසත් නිවැරදි ලෙසත් අරමුණු දැනගන්නා ධර්මයක් ඇත්තේය. ප්‍රඥාවයයි කියනුයේ ඒ ධර්මයට. එය දුබල ඇසට උපකාර වන කණ්ණාඩියක් වැනිය. ආලෝකයක් වැනිය. ඒ ප්‍රඥාව අරමුණ නොවර්ධවා ඇතිසැටියටම ගැනීමෙහි සංප්‍රයුක්ත ධර්මයන් යෙදවීම වශයෙන් ඒවා ආණ්ඩු කරන බැවින් පඤ්ඤාය නම් වේ. එතකොට ප්‍රඥාව ඕභාසන ලක්ෂණයෙන් හරියට ආලෝකයක් වගේ ක්‍රියාත්මක වෙනවා හැම දෙෙහිම යථා ස්වභාවයේ පවතින తත්වය ප්‍රකට කරගන්න. එතකොට පවතින తත්වය කියන්නේ හොඳද නරකද කියන කතාවක් නෑ. තියෙන ස්වභාවය ප්‍රකට කරනවා ප්‍රඥාව. එතකොට ප්‍රඥාව විසින් අර විදිහට ඕභාසන ලක්ෂණයෙන් හැම දෙයක්ම ප්‍රකට කරන අතරතුර අවශේෂ චිත්තචෛසික ධර්මයන් මෙහෙවනවා ආණ්ඩු කරනවා ඒවා පාලනය කරනවා කොමක් සඳහාද අරමුණ නොවරදවා වටහා ගන්නට පුළුවන් විදිහට එතකොට ඒ නිසා තමයි මෙය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට හඳුන්වන්නේ කියන බව උන්වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා එතකොට බුදුරජාණන් වහන්සේ මේ පඤ්චේන්ද්‍රිය පිළිබඳව පැහැදිලි කරනවා ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සංයුත්තේ විභංග සූත්‍රයේදී මේ විදිහට කතමංච භික්කවේ පඤ්චේන්ද්‍රිය ඉද භික්කවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉදං උච්චති භික්කවේ පඤ්චේන්ද්‍රිය තථාගතයන් වහන්සේ බොහෝ තැන්වල ප්‍රඥාව දක්වනකොට මේ පාඩය තමයි දක්වලා තියෙන්නේ ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රඥාව කෙබඳු විය යුතුද කියලා දක්වන තැන්වල මේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ප්‍රඥාව ක්‍රියාත්මක වෙන ස්වરૂපය බොහෝ තැන්වලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට එතන තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා කතමංච භික්කවේ පඤ්ඤේන්ද්‍රිය. මහණෙනි ප්‍රඥේන්ද්‍රිය කියලා කියන්නේ කුමක්ද? ඉද බික්කවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති මහණෙනි මෙහි ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වෙනවා ඒ කෙබඳු ප්‍රඥාවක්ද උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ ඒ ඒ ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රඥාව උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ උදය කියලා කියන්නේ හට ගැනීම අත්ත කියලා අත්ංගම කියලා කියන්නේ අහෝසි වීම එතකොට උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගත. ඒ හට ගැනීම බිඳීම් දෙක. එහෙම නැත්නම් උදය වය ඇතිවීම නැතිවීම. ඒතර ඇතිවීම දකින්නවා කියනකොට එතන හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ ධර්ම හට ගන්නා ආකාරය දකින්නවා කියන එකයි ඒකෙන් අර්ථවත් වෙන්නේ. ඊළඟට අස්තංගමේ හේවත් අභව ප්‍රාප්ත වීම දකින්නවා කියනකොට එතන අනිත්‍ය ලක්ෂණය, අනිත්‍ය ධර්මය පැහැදිලිව දකිනවා. එතකොට හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ ධර්ම හටගන්නා ආකාරය දකිනවා. ඒ නාම රූප ධර්මයන්ගේ ආවේනික ලක්ෂණයක් හැටියට අනිත්‍ය ස්වභාවයටපත් වෙමින් අභාව ප්‍රාપ્ત වෙන ආකාරය දකිනවා. අන්න ඒ විදිහට උදය වය දකින්නා වූ ප්‍රඥාවෙන් සමන්නාගතෝ හෝති ඒ ඉබඳු ප්‍රඥාවකින් සමන්නාගත වෙනවා එතකොට ඒ ප්‍රඥාව ගැන තවදුරටත් විස්තර කරනවා අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. එතකොට ඒ උදයවය දකින්නා වූ ප්‍රඥාව මෙන්න මේ ගුණාංග වලින් යුක්තයි. අරියාය ආර්ය භාවයට පමුණුවන්නට සමත් වෙන ගතියෙන් ඒ කියන්නේ මේ ප්‍රත්‍යඥ ස්වභාවයෙන් ආර්ය භාවයට පමුණුවන්නට ඒ ප්‍රඥාව සමර්ථයි. එබඳු ප්‍රඥාවක් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම කතාවේදී කතා කරන්නේ. ඊළඟට නිබ්බේධිකාය. නිබ්බේධික කියන්නේ දැන් නිබ්බිදා කියලා කියනකොට දයන්න අල්ප දයක්. එතන කියන්නේ සංස්කාර ධර්මයන්ගේ නොයල්ම පිළිබඳ. මෙතන නිබ්බේධික කියලා කියනකොට දයන්න මාම්ප්‍රාණ දයන්න. එතකොට එතන නිබ්බේධික කියන වචනයෙන් අදහස් කරන්නේ විනිවිද දකින ගතිය. එතකොට මේ සංස්කාර ධර්මයන් විනිවිද දකින්නා වූ ස්වરૂපයෙන් මේ ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ප්‍රඥාව අපි කිව්ව ඕභාසන ලක්ෂණය තියෙනවා. එතකොට මේ ඕභාසන ලක්ෂණය හේවත් ඒ ප්‍රභාමත් ගුණය මේ නාම රූප ධර්මයන්ගේ මතු පිට ගති ලක්ෂණ පමණක් නෙමේ ඒ නාම රූප ධර්මයන් විනිවිද යමින් එහි ඇතුළත ක්‍රියාත්මක වෙන ස්වභාවයක් පැහැදිලිව දකින්නට සමත් වෙනවා. කියන්නේ දැන් අපි සත්වයේක්ය පුද්ගලයේක්ය ආත්මයක්ය කියලා මතු පිටින් හඳුනා ගන්නා වූ මේ පංචස්කන්ධය මේ ප්‍රඥාවට පුළුවන්කම තියනවා ඒවා විනිවිද දකිමින් මෙතන සත්වයේ පුද්ගලයේ ආත්මයක් නොවේ පවතින්නේ මෙතන පවතින්නේ නාම සහ රූප කියලා ධර්ම කොටාස දෙකක් මෙතන පවතින්නේ චක්කු සෝත ඝාන જીවහා කාය මන කියලා ඒ වගේම රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා ආයතන 12ක්. එතකොට මෙතන පවතින්නේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් ධාතු 18ක්. ඊළඟට මෙතන පවතින්නේ පරමාර්ථ ධර්ම වශයෙන් රූප 28ක්, සිත් 89ක්, චෛතසික 52ක් ආදී වශයෙන් මේ ධර්මතා විනිවිද දකින්න එතකොට මේ විනිවිද දැකීමේ ගුණය අපේ ඇසට ඇත්තේ නැහැ අපිට දකින්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා මසසින් දකින්නට පුළුවන් මනසින් දකින්නට පුළුවන් නැනසින් දකින්නට පුළුවන්. එතකොට මසසින් දකින්නේ අපි මතු පිට ස්වභාවය. ඊළඟට මනසින් දකින්නට පුළුවන් යමක් විනිවිද දකින්නට පුළුවන් එක්තරා ප්‍රමාණයකින්. හැබැයි මේ මනසින් විනිවිද දැක්කට යථාර්ථය දකින්නට එය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකට අපට ඕන තරම් උදාහරණ තියෙනවා බෞද්ධ ඉතිහාසය තුළම. දැන් අනුරුද්ධ හාමුදුරුව අනුරුද්ධ මහරහතන් වහන්සේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ දිබ්බ චක්කු ඥානලාභීන්ගෙන් අග්‍ර වුනේ. එතන උන්වහන්සේ අරහත්ත්වයට පැමිණෙන්නට පෙරම උන්වහන්සේට දසදහසක් ලෝක ධාතුන් විනිවිද දකින්නට පුළුවන් මට්ටමට දිබ්බ චක්කු ඥානය වහන්සේට අවදි වෙලා තිබුණා. කියන්නේ සමත භාවනාව ප්‍රකට කරලා ඒ සමත භාවනාව තුළින් උන්වහන්සේ අවිඥාවක් හැටියට දිබ්බ චක්කු ඥානය උපදවලා තිබුණා. එතකොට චිත්ත ඒකාග්‍රතාවය ප්‍රගුණ කරනවා ධානය වශයෙන් ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන දක්වා ඊට පස්සේ චතුර්ථ ධානයේ පාදක කොටගෙන අර දිබ්බ චක්කු ඥාණය අවදි කරන්නට අවශ්‍ය විදිහට මනස හසුරුවන. එතකොට ඒක ප්‍රඥාවත් මොසු වෙලා ඒකාග්‍රතාවය සහ ප්‍රඥාව මොසු වෙලා තමයි මේ විශේෂ අභිඥාව. ඒක අභිඥා කියලා හඳුන්වන්නේ ඊළඟට දිබ්බ චක්කු ඥාන කියලා හඳුන්වන්නේ ප්‍රඥාවෙන් තමයි මේ කාර්යභාරය කරන්නේ. හැබැයි ඒ සමතය සමග යෙදුණු ප්‍රඥාව සමත් වෙන්නේ යමක් විනිවිද දකින්නට සමත් වෙනවා අර බිත්ති පර්වත ප්‍රාකාර ආදිය විනිවිදගෙන ඔබෙහි තියෙන දේ දකින්නට සමත් වෙනවා නමුත් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ප්‍රඥාවෙන් දකින අර ගැඹුරු විදර්ශනා ප්‍රඥාවෙන් දකින විදිහට දකින්නට සමත් වෙන්නේ නැහැ ඒ ඥානය උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපි හිතමු අපිට පුද්ගලයෙක් මතු පිටින් බැලුවහම අපිට ඒ පුද්ගලයාගේ සම මතු පිට තමයි පෙනෙන්නේ. අභ්‍යන්තරය පෙනෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මලමිනියක් වගේ ගත්තොත් ඒ මලමිනිය අපිට කය විවච්ඡේදනය කරන්න පුළුවන්, කපන්න පුළුවන්. කපලා මේ ආමාශය එහෙම නැත්නම් මේ උදර කොටස විවෘත කළොත් අපිට ඇතුලේ බඩවැල් ඒ වගේම ආමාශය පෙනහලු අක්මා ආදී මේ අවයව ටික ඇතුලේ තියෙනවා පේන. දැන් අපිට ඇහෙන් ඇහෙන් මතු පිටින් බැලුවට මේ ඇතුලේ තියෙන කොටස පේන්නේ මේක කපලා බැලුවොත් ඇතුලේ තියෙන කොටස පේනවා. අන්න ඒ වගේ අර දිබ්බ චක්කු ඥානෙ උපදවා ගත්තාම එහෙම නැත්නම් දිවස දියුණු කරගත්තාම මනස මනසේ ශක්තිය තීව්‍ර කළාම ඒතනත්තාට මේ මතු පිටින් පෙනෙන දේ විතරක් නෙමෙයි ඇතුලේ තියෙන දේ දකින්නට පුළුවන්. විත්ති පර්වත ප්‍රාකාර ආදී විනිවිදගෙන දකින්නට පුළුවන්. නමුත් එහෙම දැක්කයි කියලා ඒතනත්තාට විශේෂතාවයක් ඇති කරගන්නට ඥානය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. විශේෂතාවයක් කියන්නේ මොකද්ද? දැන් ඔන්න වෛද්‍යවරයෙකුට පෙන්නනවා අර රෝගියාගේ එහෙම නැත්නම් මృత දේහය අර විදිහට සම ඡේදනය කරලා ඇතුළත විවෘත කරලා සාමාන්‍ය පුද්ගලයෙකුටත් බලන්න දෙනවා වෛද්‍යවරයෙකුටත් බලන්න දෙනවා. දැන් සාමාන්‍ය පුද්ගලයාට ඇතුළේ තියෙන ටික හොඳට පේනවා දැන්. ඇයි අර හැම විවෘත කරලා තියෙන නිසා. හැබැයි වෛද්‍යවරයාට ඒ ටික පෙනෙන්නේ අපට පෙනෙනවට වඩා වෙනස් විදිහකට තමයි ඔහු ඒ දිහා බලන්නේ. දැන් සාමාන්‍ය පුද්ගලයාට මේ බඩවැල් ටිකයි අක්මා වකුගඩු පෙනහලු ආමාස අර දිර වූ ආහාර නොදිර වූ ආහාර මේ ටික දකිනකොට පොඩි පිළිකුල් සහගත ගතියකින් හෝ එහෙම නැත්නම් මේක යම් අසුබ සංඥාවකින් ඒ දිහා බලන්නට පුළුවන්. හැබැයි වෛද්‍යවරයා ඒ දිහා බලන්නේ මේ පුද්ගලයා අභාව પ્રાપ્ત වෙන්නට අදාළ යම්කිසි හේතු සාධකයක් මේවා තුල අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට තමන්ගේ වෛද්‍ය ඥාණය මෙහෙवला අර සාමාන්‍ය පුද්ගලයා බලන විදිහට වඩා වෙනස් ස්වරූපයකින් වෛද්‍යවරයා අර ටික දිහාම බලනවා. ඒ බලනකොට අපට නොපෙනෙන යම් යම් දේවල් වෛද්‍යවරයාට පෙනෙනවා දැනෙනවා. දැන් අපට පෙනෙන්නේ ඒ ටිකමයි අපේ ඇස් දෙකට පෙනෙන ටිකම තමයි වෛද්‍යවරයාටත් පෙනෙන්නේ. හැබැයි අපිට පෙනෙන දෙයට වඩා ගැඹුරු දෙයක් ඊට එහා ගිය දෙයක් වෛද්‍යවරයාට දැනෙනවා අර වෛද්‍ය ඥාණය පාදක කොටගෙන ඒ දිහා බලන නිසා. අන්න ඒ වගේ අපිට අර මනස දියුණු කළාම දිබ්බ චක්කු ඥාණය දියුණු කළාම අර ඇසින් පෙනෙන්නේ මතු පිට සම විතරයි ඒක කපලා බැලුවාම පේනවා වගේ ඇතුළත් විනිවිද දකින්නට පුළුවන් අර මනස දියුණු කළාම එහෙම නැත්නම් දිබ්බ චක්කු ඥාණය දියුණු කළාම හැබැයි එහෙම දැක්කා වුණාට අර වෛද්‍යවරයා දකිනවා වගේ අර සුවිශේෂ විදර්ශන වෛද්‍යවරයා වෛද්‍ය ඥාණයෙන් දකිනා වගේ මේ දිබ්බචක්කු ඥානය තිබිච්ච පමණින් ඒතනත්තාට කෙලස් ප්‍රහාණය කරන්නට අවශ්‍ය විදර්ශනා ප්‍රඥාව එපමණකින් උපදින්නේ නැහැ. එනිසා මසසින් දැකීම එකක් මනස දියුණු කරලා දැකීම තව එකක් නැනස දියුණු කරලා දැකීම තවත් අවස්ථාවක්. ඉතින් ඒක අපිට හොඳටම ප්‍රකට වෙනවා අනුරුද්ධ හාමුදුරුව එක් අවස්ථාවකදී සරියුත් මහරහතන් වහන්සේ මුණ ගැහිලා සිහිපත් කරනවා ස්වාමීනි මට දසදහසක් ලෝක ධාතුන් විනිවිද දකින්නට පුළුවන්. නමුත් ස්වාමීනි මගේ සිත ක්ලේශයන්ගෙන් මිදෙන්නේ නැහැ. ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නැහැ. උපාදානයෙන් මිදෙන්නේ නැහැ. ඉතින් මගේ සිත ආශ්‍රවයන්ගෙන් මුදවා ගන්නට, උපාදානයෙන් මුදවා ගන්නට මා කොමක් කළ යුතුද? එතකොට දැන් දසදහසක් ලෝක ධාතුන් විනිවිද දකින්නට ශක්තිය තිබුණා වුණාට කෙලස් ප්‍රහාණය වෙන්නේ නැහැ. තාම උන්වහන්සේගේ සිත උපාදානයන්ගෙන් නිදහස් වෙලා නැහැ. ඇයි අර කෙලස් ප්‍රහාණය කරන්නට අවශ්‍ය විදර්ශනා ප්‍රඥාවෙන් ඒ දිහා නොබලන නිසා. එතනදී සරියුත් හාමුදුරුවෝ උපදෙස් දෙනවා ඔබ මේ විදිහට මට දසදහසක් ලෝක ධාතුන් බලන්න පුළුවන් කියලා හිතනකොටම ඔබට ඒ තුලින් සක්කාය දිට්ඨිය මේ මට මේ හැකියාව තියෙනවා ඊළඟට මානය අනිත් අයට නැති ඒබඳු ඥානයක් මට තියෙනවා මේ විදිහේ තණ්හා මාන දිට්ටි උපදිනවා මේ විදිහට දකින්න ඕනේ. ඒ නිසා මට දසදහසක් ලෝක ධාතුන් බලන්න පුළුවන් කියන එක පැත්තකින් තියලා මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව ආදිය විදර්ශනා ප්‍රඥාවෙන් දකින්නට උත්සාහ කරන්න කියලා සරියුත් හාමුදුරුවෝෙහිදී උපදෙස් දෙනවා. එතකොට ඒ උපදේශය අනුව තමයි උන්වහන්සේ අර උණ වනයේට ගිහිල්ලා භාවනා කරද්දී උන්වහන්සේට අර අෂ්ටමහා පුරුෂ විතර්කයන් මතුවේ. ඒ අවස්ථාවේදී තමයි තථාගතයන් වහන්සේ එය නුවණින් දැකලා 이르දියෙන් වැඩම කරලා ඒ පිළිබඳව අනුරුද්ධහාමුදුරන්ට විතර්ක හතක් මතුවෙනවා තථාගතයන් වහන්සේ අටවෙනි විතර්කයත් මේ ප්‍රපංචයන්ගෙන් මිදීම සඳහායි මේ ප්‍රපංචයන්ගෙන් සිත මුදවා ගන්න තැනත්තාටයි මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ කියන මේ අටවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ තදි පැහැදිලි කරනවා. එතකොට දැන් අපිට මෙතනදි පැහැදිලි වෙනවා දැන් සමත භාවනාව කරලා චතුර්ථ ධානය උපදවාගෙන එයින් ඥාණය මෙහෙवला තමයි දිබ්බචක්කු ඥානෙ උපදවගන්නේ. ඒක දිබ්බචක්කු ඥාන කියලාමයි හඳුන්වන්නේ. එහෙම නැත්නම් අභිඥා විශේෂ ඥානය කියලා තමයි හඳුන්වන්නේ. හැබැයි අභිඥා සංඛ්‍යාත විශේෂ ඥානය ලැබුවත් එය සමත පාදකව ඒ ඥානය ලැබුවට ඒ කාරණේ පිළිබඳ විශේෂත්වයක් තියෙනවා විනා මේ කෙලස් නැසීමෙහි විශේෂත්වය එහි අංග සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ ප්‍රඥාව තුළ. ඒ නිසා සමත භාවනාව ප්‍රගුණ කරලා සමත මූලිකව දියුණු කරන්නා වූ අභිඥා ප්‍රඥාව වෙනම කාරක. දැන් අපි පසුගිය සතියේ කතා බහ කරනකොට සිහිපත් කළා ඒ ඒ ප්‍රඥාවෙහි අවස්ථා කීපයක්. එතකොට අභිඤ්ඤයේ සුධම්මේසු අභිඥා සිද්ධි අර 이르දිය ගැන කතා කරනකොට කතා කළා ඊළඟට පරිඤ්ඤයේ සුධම්මේසු පරිඤ්ඤා සිද්ධි පහතබ්බේ සුධම්මේසු පහාන සිද්ධි භාවේතබ්බේ සුධම්මේසු භාවනා සිද්ධි එතකොට දැන් මෙතන අභිඤ්ඤයේ සුධම්මේසු අභිඥා සිද්ධි කියලා කියන්නේ එක අවස්ථාවක් විතරයි අර පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි කියලා කියන්නේ එතන ඒ ප්‍රඥාව අර සංස්කාර ධර්මයන් විනිවිද යන අතන බෙදලා බෙදලා බලනවා. ඒ බෙදලා බෙදලා හඳුනාගත්තාම ඒවා හේතු ප්‍රත්‍ය වශයෙන් එකින් එකට සම්බන්ධ වෙන හැටි, එතකොට ඒවා ලෙහා ගන්න හැටි, ආපහු ඒවා සම්බන්ධ කර ගන්න හැටි, ඒ බඳු හැකියාවක් තියෙනවා අභිඥාව උපදවාගත් කෙනා. එතකොට ඒ නිසා තමයි විවිධ යුද්ධ ප්‍රතිහාරය ආදී දක්වන්නට පුළුවන් වෙන්නේ. හැබැයි අර පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි කියලා කියන්නේ එහෙම හේතුඵල වශයෙන් බෙදලා වෙන් කරලා බලන එක විතරක් නෙමේ විනිවිද දකිනවා මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය. එතකොට දුක්ඛ ධර්මයන් දුක් බව මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය ඒක මතු පිටින් බැලුව බැලමට හේතුඵල වශයෙන් මේවාෙහි ක්‍රියාකාරීත්වයක් පෙනෙන්න පුළුවන්. මේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් මේක ක්‍රියාත්මක වෙනවා කියලා. හැබැයි එපමණකින් නවතින්නේ නැතිව ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ධර්මයන් වහා බිඳී යන ආකාරය නිරන්තරයෙන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගැනීමින් බිඳී යමින් ඉපදීන් බිඳීන් දෙකෙන් පෙළෙන ආකාරය. ඒ නිසා මේ සංස්කාර ධර්මයන්ගේ nissaratwය ඒ ධර්ම ස්වභාවය විනිවිද දකින්නට සමත්. එතකොට අන්න ඒක තමයි අරියාය නිබ්බේධිකාය කියලා මෙතන හඳුන්වන්නේ. අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියක්. එතකොට මේ පඤ්ඤා ඉන්ද්‍රිය හැටියට හඳුන්වන ප්‍රඥාව අර අභිඥාවෙන් දකින විදිහේ ධර්මතා වෙන්කොට ඒවා පිළිබඳව ඇති කරගන්නා විශේෂ හැකියා විශේෂ කෞශල්‍ය යෙන් යුක්ත වූ ඥානය වගේ නෙමෙයි ඒ ඥානයක් ඥානයක් තමයි ඒ ප්‍රඥාවත් ප්‍රඥාවක් තමයි හැබැයි මෙතන කියන ප්‍රඥාව උදයත්තගාමිනියා හට ගැනීම සහ බිඳීම දකින්නට සමත් වෙනවා ඊළඟට අරියාය නිබ්බේධිකාය ආර්ය භාවයට පමුණවන්නට සමත් වෙන ආකාරයෙන් සංස්කාර ධර්මයන් විනිවිද දකින්න එතකොට පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි පහතබ්බේසු ධම්මේසු පහනා සිද්ධි භාවේතබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. එතකොට ඒවා වෙන්වෙන් අවස්ථා. එතකොට ඒ කියන විනිවිද දක්නා වූ ඥාණය ඥාණයෙන් යුක්ත වෙනවා. ඒ ඥාණය පිළිබඳව තවදුරටත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. මනවින් දුක් කෙලවර කිරීමට සමත් වෙනවා ඒ නිබ්බේධික ප්‍රඥා. එතකොට විනිවිද දකින නිසා දුක පිරිසිඳ දත යුතුයි. දුක පිළිබඳව තථාගතයන් වහන්සේ දක්වන තැන්වල දක්වන්නේ පිරිසිඳ දත යුතුයි. එතකොට ඒක තමයි අර පරිඤ්ඤයේ සුධම්මයේ සුපරිඤ්ඤා සිද්ධි කියලා අපි පසුගිය සතියට කලින් සතියේදී කතා බහ කරා. එතකොට අන්න එහෙම දුක විනිවිද දකිනකොට තමයි අර මතු පිටින් දැක්කට ඒක දුක්ඛ ස්වභාවයක් හැටියට පේන්නේ නැහැ. මතු පිටින් අපිට පේන්නේ කැක්කුම, අමාරුව, පීඩාව ආදී යම් ප්‍රමාණයකට අපිට දැනෙන්න පුළුවන්. ඒක දැක්කයි කියලා දුක මනවින් දැකගත්තා වෙන්නේ නැහැ. දුක මනවින් හඳුනාගත්තා වෙන්නේ නැහැ. එය හඳුනන්නට අර සැපයයි කියන ධර්මතා තුලත් මේ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා සංකත ලක්ෂණය වහා බිඳී යන විපරිණාම ලක්ෂණය ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන පීලන ලක්ෂණය ඒ ඉපදීම් බිඳීම් වශයෙන් ඒවා තැවෙන ਸੰతాප ලක්ෂණය මේවා තුල තියෙන බව විනිවිද දකින්නට සමත් වෙන්නට අන්න ඒ බඳු ප්‍රඥාව තමයි අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. සම්මා කියලා කියන්නේ මනවින් දුක්ඛක්ඛය දුක්ඛයන් ශය කරන්නට. දුක අහෝසි කරන්නට සමත් වෙන ප්‍රඥාව. ඒතර දුක අහෝසි කරන්නට සමත් වෙන්නේ අවස්ථා දෙකකදී. ඒ තමයි පළවෙනි අවස්ථාව තමයි අරහත් මාර්ග ඥාණයෙන් අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කළ තැන මේ සියලු දුක්ඛයන් සියලු ක්ලේශ දුක්ඛයන් ඇති කරන්නා වූ අවිද්‍යා තෘෂ්ණා උපාදාන ප්‍රහාණය කිරීමෙන් උන්වහන්සේ අරහත්ත්වයට පත්වීමත් සමග සියලුම ක්ලේශ දුක්ඛයන්ගෙන් නිදහස් වෙනවා. නමුත් රහතන් වහන්සේට පංචස්කන්ධ දුක්ඛය තවම ඉතිරි වෙලා තියෙනවා. ඒ පංචස්කන්ධ දුක්ඛය නිෂේධ කරන්නේ, අහෝසි කරන්නේ පරිණිරවාණ සංඛ්‍යාත ස්කන්ධ පරිණිරවාණය. ක්ලේශ පරිණිරවාණය තමයි අරහත්ත්වයේදී සිද්ධ වෙන්නේ. අරහත්ත්වයේදී ක්ලේශ පරිණිරවාණය පරිණිරවාණය කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් අහෝසි වීම. එතකොට ක්ලේශ පරිණිරවාණයේදී ක්ලේශ ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් අභාව ප්‍රාප්ත වෙනවා. එතෙන් පටන් උන්වහන්සේට ක්ලේශ දුක්ඛය නැහැ. නමුත් තවම පංචස්කන්ධය පවතින නිසා උන්වහන්සේට ස්කන්ධ දුක්ඛය පවතිනවා. ඒ ස්කන්ධ දුක්ඛය අහෝසි වෙන්නේ ස්කන්ධ නිරෝධ එහෙම නැත්නම් ස්කන්ධ පරිණිරවාණය. ස්කන්ධ පරිණිරවාණය කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය නිරුද්ධ වෙනවා. එතනින් උන්වහන්සේට සියලු දුක්ඛයන්ගේ නිරෝධය අත්දකින්නට අවස්ථාව සැලසෙනවා. එතකොට මෙන්න මේ විදිහට සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ක්ලේශ පරිණිරවාණයෙන් සහ ස්කන්ධ පරිණිරවාණයෙන් සියලු දුක් අතික්‍රමණය කරන්නට සමත් වෙන ආකාරයෙන් ප්‍රඥාව උපදිනවා අන්න ඒ කියන ප්‍රඥාව තමයි ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කෙලෙස් ප්‍රහාණය කරන්නට අවිද්‍යාව ප්‍රහාණය කරන්නට භව ගමන නිමා කරන්නට දුකින් ඈතර වෙන්නට සමත් වෙන්නේ. එතකොට මේ ප්‍රඥාව එකවර අවදි වෙන්න සෝවාන් මාර්ගඥානයේදී යම් ප්‍රමාණයකට සකදාගාමී මාර්ගඥානයේදී යම් ප්‍රමාණයකට අනාගාමී මාර්ගඥානයේදී යම් ප්‍රමාණයකට අරහත් මාර්ගඥානයේදී තවත් වඩා ගැඹුරින් මේ ප්‍රඥාව අවදි එතකොට ඒ සම්බන්ධවත් රේරුකාණේ මහානායක හාමුදුරුව මෙහිදී පැහැදිලි කරනවා මේ විදිහට ධාන මාර්ගාදිය පිණිස යෝග කරන්නා වූ සත්පුරුෂයන් හට ඔවුන්ගේ යෝග කර්ම සිද්ධියට දුර්වල ප්‍රඥේන්ද්‍රිය ප්‍රමාණ නොවේ. එයට ඊතා දියුණු නුවණක් තිබිය යුතුය. ඇසින් දුටු දෙයක් නැවත ඇසට පෙනෙන්නක් මෙන් යම් දෙයක් පෙනෙන සැටියට සිටීම පහසු කාර්යයක් නොවේ. ධාන ලැබීමට ඉදිරියෙහි නැති කසිනාදී ආරම්මණයන් ඇසට පෙනෙනසේම සිතින් ගත හැකි විය යුතුය. එසේ කළ හැකි වීමට දියුණු තියුණු කරන ලද ප්‍රඥාවක් තිබිය යුතුය. ලෝකෝත්තර මාර්ගය සඳහා කරන විදර්ශනා භාවනාවට එයටද වඩා දියුණු තියුණු ආලෝකවත් නුවණක් තිබිය යුතුය. මේ බෝධිපාක්ෂික ධර්ම විශේෂෙහි ප්‍රඥේන්ද්‍රයයි කියනුවේ සමත විදර්ශනාවන්ට යෝග්‍ය වන පරිදි දියුණු කරන ලද ප්‍රඥේන්ද්‍රයයි. එතකොට දැන් අපි මුලින් සිහිපත් කළා අර අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඥා සිද්ධි කියන තැන අපිට කෙලෙස් නසන ප්‍රඥාවක් එතන නැහැ කියලා. නමුත් කෙලෙස් නසන ප්‍රඥාවක් නැති වුණාට එතනත් යම් ප්‍රඥාවක් තියෙනවා. ඒ ප්‍රඥාවත් ප්‍රඥා ඉන්ද්‍රියට ඇතුළත් වෙනවා. ඒකයි අපි සිහිපත් කළේ මෙතන මේ අරහත් මාර්ගඥාන ප්‍රඥාව පමණක් නෙමෙයි. අභිඥා ප්‍රඥාවත් මේ කියන ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කෙලස් ප්‍රහාණය සඳහා උපකාර වෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට උදව් වෙන යම් ප්‍රඥාවක්. හැබැයි ඒ ඒ ප්‍රඥාව ඒ විදිහෙන් උදව් වෙන්නේ නිර්වාණය පිළිබඳව යම්කිසි අවබෝධයක් අදහසක් තියෙන කෙනෙකුට පමණයි. එහෙම නැති කෙනෙකුට අපි පිට පෙරත් කතා කළා බුදුදහමෙන් පරිබාහිර වූ අන්‍ය යෝගීන් Hinදු හෝ වෙනත් ආගමක් ඇසුරු කරගන්නා යෝගීන් යම් අභිඥාවක් දිනු කරගන්නට පුළුවන්. ආලාර කාලාම උද්දකරාම ආදී ඒ මුනිවරුන්ට යම් යම් අභිඥාවන් තිබුණා. එතකොට ඒ ඒ ඇයට ඒ අභිඥාව තිබුණු පමණින් ඒ අභිඥාවට පාදක වූ ප්‍රඥාව ක්ලේශ ප්‍රහාණයට සමත් වෙන්නේ මොකද ඒ ඇයට නිවන පිළිබඳව භව ගමන නිමා කිරීම පිළිබඳව ඒ වගේම මේ පංචස්කන්ධයේ අනුත්පාද නිරෝධයක් පිළිබඳව කිසිදු අදහසක් ඒ ඇයට නැති නිසා. ඉතින් නිවන පිළිබඳව යම් අදහසක් තියෙන නිවන සඳහා උත්සාහ කරන කෙනෙකුට අර අභිඥා ප්‍රඥාවත් නිර්වාණ අවබෝධය සඳහා උපකාරක ප්‍රඥාවක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේ කියන විදර්ශනා ප්‍රඥාව තමයි යම් කිසි කෙනෙකුට බෝධිපාක්ෂික හැටියට ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරක වෙන ප්‍රඥා ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙනවා කුමක්ද ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය හැටියට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ප්‍රඥාව ක්‍රියාත්මක වෙනකොට එතකොට කුමක්ද ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ අවශේෂ චිත්තචෛතසික ධර්මයන්ට අධිපති බව දක්වන්නට ආණ්ඩු කරන්නට මෙහෙවන්නට පාලනය කරන්නට අවශ්‍ය දිශාවට යොමු කරන්නට සමත් වූ ගුණයෙන් යුක්ත බව තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. එතකොට ඒ ඉන්ද්‍රිය ගුණය කුමක් සඳහාද මෙහෙවන්නේ සාමාන්‍ය කාරණයකට නෙමේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා තමයි මේ මෙහෙවන් වෙන දෙයකට නෙමේ. එතකොට අන්න ඒ විදිහට ඉන්ද්‍රිය ධර්ම ගුණේනුත් යුක්ත වෙනවා බෝධිපාක්ෂික ගුණේනුත් යුක්ත වෙනවා. එතකොට බෝධිපාක්ෂික ගුණයෙන් යුක්ත වෙන නිසා චතුරාර්ය සත්‍ය අවබෝධයට පක්ෂපාතවයි ක්‍රියාත්මක වෙන්නේ. ඉන්ද්‍රිය ගුණයෙන් යුක්ත වෙන නිසා එය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සංප්‍රයුක්ත ධර්මය කියන්නේ Taman සමග එකට යෙදෙන නාම රූප ධර්ම චතුරාර්ය සත්‍ය අවබෝධයේ දෙසට මෙහෙයවන්නට යොමු කරන්නට සමත් වෙන ගුණයෙන් යුක්ත එතකොට අපි ප්‍රඥාව වෙනම හඳුනා ගන්නට ඕන. ඒ ප්‍රඥාවේ ගති ලක්ෂණ හඳුනා ගන්නට ඕන. ඒ වගේම මේ ප්‍රඥාව කොහොමද ඉද්ධිපාද ධර්මයක් හැටියට යෙදෙන්නේ කොහොමද ඉන්ද්‍රිය ධර්මයක් හැටියට යෙදෙන්නේ කියලා අපි වෙනම පැහැදිලි කරගන්නට ඕන එහි තියෙන ගුණාංග. ඊළඟට බල ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට වඩන්නේ කොහොමද කියන බව බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ බොජ්ජංග බල සංයුත්තේ පැහැදිලි කරනවා කොහොමද බල ධර්මයක් හැටියට වැඩෙන්නේ පඤ්ඤා බලං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමි අර බොජ්ජංග ධර්මවල පැහැදිලි කරපු ආකාරයට බල ධර්ම පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රඥාව නැමැති බලය දියුණු කරනවා එතකොට බලයයි කියලා කියන්නේ කුමක්ද ප්‍රතිවිරුද්ධ ධර්ම මැඩපවත්තන ප්‍රතිවිරුද්ධ ධර්ම යට කරන්නට, අහෝසි කරන්නට, මැඩපවත්වන්නට පුළුවන් විදිහෙන් මතුවෙන ධර්මය තමයි බල ධර්මය කියලා කියන්නේ. එතකොට ප්‍රඥාව බල ධර්මයක් හැටියට එදෙනකොට කුමන ප්‍රතිවිරුද්ධ ධර්මද මැඩපවත්වන්නට සමත් වෙන්නේ? නිර්වාණ අවබෝධයට ප්‍රතිවිරුද්ධ ධර්ම. දැන් අපි මීට පෙරත් මේ ගැන යම් ප්‍රමාණයකින් කතා කළා. දැන් ධාන වඩනකොට ඒ ධානයට අදාළ නීවරණ ධර්ම යටපත් කරන්නටයි ප්‍රඥාව තියෙනවා. ඊට එහා ප්‍රඥාවක් ධානයේදී අවශ්‍ය නැහැ. නමුත් අභිඥාවන් දිනු කරනකොට ඒ අභිඥාවේදී අභිඥාවට බාධක වූ මෝහය දුරු කරන ප්‍රමාණයට ප්‍රඥාව වැඩෙනවා. එතකොට අවිද්‍යාවේදී අර නාම රූප ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධය ඒවා විශ්ලේෂණය කරගන්න සංශ්ලේෂණය කරගන්නට හැකියාව තියෙනවා. ඒ විනිවිද එහෙම නැත්නම් අවබෝධ කරගන්න. එතකොට මේ අවබෝධ කිරීමට යෝග්‍ය ආකාරයෙන් ඒ ප්‍රඥාව එතරම්දි වැඩෙනවා ඊට ප්‍රතිවිරුද්ධ ධර්ම තමයි මැඩපවත්තා ප්‍රහාණය කරන්නේ. එතන බලය දෙන්නේ එහෙමයි. එතකොට බෝධිපාක්ෂික ධර්ම කතාවේදී ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කොටගෙන මේ ප්‍රඥාව වැඩි දියුණු කරනකොට චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා බාධක වෙන අවිද්‍යාව තමයි දුරු කරන්නේ. අවිද්‍යාවෙත් එක් එක් තරාතිරම් තියෙනවා. ප්‍රඥාවේ එක් එක් තරාතිරම් තියෙනවා වගේ අවිද්‍යාවෙත් එක් එක් තරාතිරම් තියෙනවා. දැන් ප්‍රඥාවේ තරාතිරම් ගැන අපි මීට පෙරත් සාකච්ඡා කරලා තියෙනවා. දැන් අපි හිතමු කණාමැදිරි එළිය කියන්නේ තාලෝකය. ඒකෙනොත් යමක් පෙනෙනවා. පිටිපන්දන් එළිය කියන්නේ තාලෝකය. ඒකෙනොත් යමක් පෙනෙනවා. ඊළඟට සඳ එළිය කියන්නේ තාලෝකය. ඒකෙනොත් යමක් පෙනෙනවා. සූර්යාලෝකය කියන්නේ තාලෝකය. ඒකෙනොත් පෙනෙනවා. දැන් සූර්යාලෝකයයි කණාමැදිරි එළියයි සංසන්දනය කරලා බැලුවොත් ඒක ගොඩාක් දුරස්තයි. එතකොට සූර්යාලෝකය සහ කණාමැතිලිලිය අතර අපි ප්‍රභේදගත කළොත් අපට සිය ගණන් දහස් ගණන් ප්‍රභේද ආලෝකයේ හඳුනා ගන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි ප්‍රඥාවේ එක් එක් තරාතිරක්. ඒ ඒ පුද්ගලයා වඩන පුහුණු කරන ප්‍රමාණයට එක් එක් ආකාරයෙන් ප්‍රඥාව වැඩෙනවා. එතකොට ඒ වගේම තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ අඳුර. අඳුරෙහි තරාතිරක්. දැන් අපි සාමාන්‍ය කතාවේදී කියන්නේ කෑලි කපන්න පුළුවන් අන්ධකාරය කියන්නේ. ඒ කියන්නේ ඝන අන්ධකාරය. එතකොට ඒ අන්ධකාරයේත් එක් එක් තරාතිරක් තියෙනවා. එතකොට ඒ අවස්ථාවේ ආලෝකයෙන් ඊට ප්‍රමාණවත් අන්ධකාරයක් පමණයි දුරු කරන්නේ. දැන් කණාමැදිරි එළියනොත් අඳුර දුරු කරනවා ඒ ආලෝකයේ ප්‍රමාණයට. එතකොට ඉටිපන්දන් එළියනොත් අඳුර දුරු කරනවා ඒ ආලෝකයේ ප්‍රමාණයට. සඳ එළියනොත් අඳුර දුරු කරනවා චන්ද්‍රාලෝකයේ ප්‍රමාණයට. සූර්යාලෝකයනොත් අඳුර දුරු කරනවා සූර්යාලෝකයේ ප්‍රමාණයට. අන්න ඒ වගේ ප්‍රඥාව වැඩෙන වැඩෙන තරමට තමයි ඊට ප්‍රතිවිරුද්ධ බලය මැඩපවත්තන්නේ. එහෙම නැතුව කනමැදිරි එළියකට පුළුවන් කමක් නැහැ. සූර්යාලෝකයෙන් නැසන විදිහේ අන්ධකාරයක් නැසන්න. ඒ නිසා ප්‍රඥාව අපි ළඟ තිබුණු පමණටම එය චතුරාර්ය සත්‍ය අවබෝධයට ප්‍රතිපක්ෂ වූ ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්නට බාධා කරන්නා වූ අවිද්‍යාව ප්‍රහාණය කරන්නට අපේ සතු ප්‍රඥාව හැම විටම සමත් වෙන්නේ නැහැ. එතනට සමර්ථ වෙන්නා වූ ප්‍රඥාව තමයි බෝධිපාක්ෂික ප්‍රඥාවයි කියලා හඳුන්වන්නේ. ඒට උදව් කරන්නා වූ ප්‍රඥාව. එතකොට ඒ උදව් කරන ප්‍රඥාව අවස්ථා පහකදී වැඩෙන්නට ඕන. එහෙම වැඩෙනකොට තමයි ਸਰව සම්පූර්ණයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධයට ප්‍රතිවිරුද්ධ සම්පූර්ණම අවිද්‍යාව ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ. එය අරහත් මාර්ග ඥාන සංඛ්‍යාත ප්‍රඥා. එතකොට දැන් සෝවාන් මාර්ග ඥානයේදීත් විදර්ශනා ප්‍රඥාවක් අවදි වෙනවා. එතනදිත් අවිද්‍යාව ප්‍රහාණය කරනවා. ඒ ප්‍රඥාවේ ප්‍රමාණය සකෘදාගාමි මාර්ගඥාන අනාගාමි මාර්ගඥානේනොත් ප්‍රඥාව පහළ වෙනවා. විදර්ශනා ප්‍රඥාව. එතනෙදු අවිද්‍යාවේ යම් ප්‍රමාණයක් ප්‍රහාණය වෙනවා. ਸਰව සම්පූර්ණයෙන් අවිද්‍යාව ප්‍රහාණය කරන්නට අරහත් මාර්ගඥානේ ප්‍රඥාව තමයි ප්‍රමාණවත් වෙන්නේ. එතකොට සෝවාන් මාර්ගඥානය දක්වා යන තෙක් ප්‍රඥාවේ එක් එක් ප්‍රභේදයන් තියෙන්නට පුළුවන්. අර සාමාන්‍ය ප්‍රඥාව, අභිඥා ප්‍රඥාව ආදී වශයෙන් ඊළඟට සෝවාන් මාර්ගඥාණයෙන් එහාටත් ප්‍රඥාවේ ප්‍රභේද තියෙනවා. ඒ ඒ මාර්ගඥානයන් වශයෙන්. ඊළඟට අරහත් මාර්ගඥානය ගත්තහම හැම කෙනෙකුගේම අරහත් මාර්ගඥානයත් එකම ප්‍රමාණය නෙමෙයි. අරහත් මාර්ගඥානය ක්ලේශ ප්‍රහාණය සඳහා ඇතිවෙන ඥානය. ඒ කියන්නේ ත්‍රිලක්ෂණ ඥානය කාටත් පොදුයි. හැබැයි ඒ ත්‍රිලක්ෂණ ඥානයට එහා ගිහිල්ලා සමහර රහතන් වහන්සේලාට අර්ථ ධර්ම නිරුක්ති පටිභාග මේ චතුපටි සම්බිදා පිළිබඳ විශේෂ ඥාන. අර්ථ කියලා කිව්වේ ඵල, ධර්ම කියලා කිව්වේ හේතු, නිරුක්ති කියලා කිව්වේ භාෂා නිරුක්තිය. පටිභාන කියලා කිව්වේ Taman අවබෝධ කරගන්නා දේ භාෂා ව්‍යවහාරයේ පාවිච්චි කරමින් අන් අයට අවබෝධ වෙන ආකාරයේ පහදා දීමේ කෞශල. එතකොට මේ කියන ඥානයන්ගෙන් යුක්ත වෙනකොට ඒක සාමාන්‍ය කෙලස් ප්‍රහාණයට එහා ගිය අතිරේක ඥාන. ඊළඟට අර කියන විවිධ irdiin දිබ්බ චක්කු දිබ්බ සෝත පරචිත්ත විජාන කුබ්බේ නිවාසානුස්සති ආදී මේ අවශේෂ ඥානත් ලබන්නට පුළුවන් වුණොත් ඒ තනත්තාගේ ඥානය ඒ රහතන් වහන්සේගේ ඥානය තවත් විවිධ පැතිවලින් පරිපූර්ණ වෙලා ඒතර අන්න ඒ වගේ කෙලස් ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය වෙන ප්‍රඥාවට අමතරව තවත් මේ ප්‍රඥාව විවිධ පැතිවලින් මෙහෙවන්නට පුළුවන්. අපි අර අනුරුද්ධ සූත්‍රයේදී ප්‍රඥාව ගැන කතා කරනකොට මේ ප්‍රඥාවේ ප්‍රභේද 10ක් පිළිබඳව අපි සාකච්ඡා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානය ගත්තහම ඒ ප්‍රඥාව සමස්ත විශ්ව ධර්මයන් සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියන පංචවිධ ආකාරයෙන් විනිවිද දකින්නා වූ සුවිශේෂ ඥානය. එතකොට අන්න ඒ විදිහට ඒ ප්‍රඥාව පහළ වෙන පහළ වෙන ස්වરૂපය අනුව එය බල ධර්මයක් හැටියට ඒ ප්‍රඥාවේ ප්‍රමාණය මත තමයි එයට ප්‍රතිවිරුද්ධ වූ අවිද්‍යාවේ බලය ඛණ්ඩණය කරන්නට විද්වංශනය කරන්නට සමත් වෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන්ම නිර්වාණ අවබෝධයට චතුරාර්ය සත්‍ය අවබෝධයට බාධක වූ අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදානය ප්‍රහාණය කරන්නට සමත් වෙන ප්‍රඥාව තමයි මෙතන බල ධර්මයක් හැටියට හඳුන්වන්නේ. ඒ නිසා එහිදී දක්වනවා පඤ්ඤා බලං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සංක පරිණාම. ඒතර විවේක නිස්සිතං කියන වචනේ අපි පැහැදිලි කරගෙන තියෙනවා. විවේක නිස්සිත කියලා කිව්වේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මේ විවේකයන් සඳහායි මේ ප්‍රයත්නය. කාය විවේක කියලා කිව්වේ කාය දරතාදීන් කය නිදහස් කරගෙන කය සැහැල්ලු කර ගැනීම, කටයුතු අඩු බව විතරක් නෙමේ කය යෝග්‍ය தත්වයට පමුණුවනවා භාවනාව සඳහා. එතකොට කාය දර්ථාදිය දුරු කරනවා. කාය විවේකය. එතකොට කාය විවේකයේ කුමක් සඳහාද? හුදෙක් සුඛාස්වාදය සඳහා නෙමෙයි ඒ සමාධි සුවය භුක්ති විඳීම සඳහා නොවේ චිත්ත විවේකය සඳහා චිත්ත විවේකය කියලා කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කරගන්න. නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කරගන්නේ කුමකටද? ඒ කියන සමාධි සෝය සඳහා පමණක් නෙමේ ප්‍රඥාව අවදි කරගෙන ඒ තනත්තාට උපදි විවේකයේ ඇති කර ගැනීම සඳහායි. උපදි කියලා කියන පංචස්කන්ධයට අද පංචස්කන්ධයෙන් මිදීම සඳහා. පංචස්කන්ධයෙන් මිදෙන්න නම් ඉස්සල්ලා ක්ලේශයන්ගෙන් මිදෙන්න. ඒතර ක්ලේශයන්ගෙන් මිදීම සහ පංචස්කන්ධයන්ගෙන් මිදීම සඳහායි මේ ප්‍රයත්නය මේ ප්‍රඥාව අවදි කරන්නේ. කියන බව දැනගෙන ප්‍රඥාව අවදි කරන්නට ඕන. එතකොට අර සාමාන්‍ය ප්‍රඥාවෙන් නවතින්නේ නැහැ. සාමාන්‍ය ප්‍රඥාවට ලඟු වෙන්නේ නැහැ. දැන් අපි සතිය ගැන කතා කරද්දි කතා කළා. අද හුඟක් දෙනාට වෙලා තියෙන්නේ සතියෙහි ඊටාම මූලික ගුණාංගයක් හෝ දෙකක් පමණක් හඳුනාගෙන එයට පමණක් සීමා වෙලා එයට පමණක් ලඟු වෙලා කුමක් නිසාද අර නිර්වාණ අවබෝධය සඳහායි මේ ප්‍රඥාව කියන ඒ බෝධිපාක්ෂික ගුණය කුමක්ද කියන බව හරියට අර්ථ විග්‍රහ කරගන්න නැති නිසා. එතකොට ප්‍රඥාවෙත් ඒ වගේ විවිධ තරාතිරම් විවිධ ස්වરૂප තියෙනවා. මෙතනදී අපි කතා කරන්නේ බෝධිපාක්ෂික ගුණයෙන් යුක්ත වූ බලය. බෝධිපාක්ෂික ගුණයෙන් යුක්ත වෙන්නට නම් බෝධිය පිළිබඳව වැටහීමක් ඇති කරගෙන ඒ බෝධිය සඳහායි මේ ප්‍රඥාව අවදි කරන්නේ. එහෙමනම් ඒ ඒ අවබෝධය සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ප්‍රතිවිරුද්ධ බාධකයි මෙහිදී ප්‍රහාණය කරන්නේ. ඒ ප්‍රතිවිරුද්ධ බාධක ප්‍රහාණය කරන්නට කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන මේ දැක්ම ඇතිව ඒතනත්තා ප්‍රඥාව අවදි කරනවා. ඒක තමයි විවේක නිස්සිත කියලා කියේ. එතකොට විරාග නිස්සිත කියලා කිව්වේ නොයල්ම සඳහායි මේ ප්‍රයත්නය. මේ මේ ප්‍රඥාව උපදවන්නේ නොයල්ම සඳහා. එතකොට දැන් අපිට යමක් ප්‍රඥාවෙන් වැටහුණහම ඒ ප්‍රඥාවෙන් වැටහෙන දේ පිළිබඳව යම්කිසි ඇලීමක් බැඳීමක් ඇති වෙන්නටත් පුළුවන්. ඒ කියන්නේ මුලින් උපදිනවා යම් ප්‍රඥාවක්. ඒතර ප්‍රඥාවෙන් කාරණය මනවින් වැටහෙනකොට මට තමයි මේක වැටහුනේ. දැන් මට තමයි මේක හරියටම තේරෙන්නේ. අනිත් අයට මේක තේරෙන්නේ එතකොට ඒ Tamanට ප්‍රඥාවෙන් යම් ප්‍රමාණයකට දේවල් වැටහිලා තියෙනවා. ඒකම තණ්හා මාන දිට්ටි වශයෙන් නැවත ග්‍රහණය කරන්නට පුළුවන්. අපි පෙර දිනකත් සිහිපත් කළා මේ නිර්වාණගාමිනී මාර්ගයේහි අපි සියලු කෙලෙස් ප්‍රහාණය කරන තෙක්ම ඕනම අවස්ථාවක දේවල් උපාදාන කිරීම විවිධ ස්වરૂපයන්ගෙන් කෙරෙන්නට පුළුවන්. සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් දිට්ඨි සංප්‍රයුක්තව තෘෂ්ණාමාන ආදී ඇති වෙන්නට පුළුවන්. සක්කාය දිට්ඨිය දුරු කළාට පස්සේ දිට්ඨිය නැහැ එතන. නමුත් ඒ එතන තණ්හාමාන ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ තණ්හාමානයන් සම්පූර්ණයෙන් දුරු කරන්නට පුළුවන් වෙන්නේ අරහත් මාර්ගඥානයත් සමග. එතකොට එතෙක් විවිධ අවස්ථාවල ඒ Taman ගොඩනගා ගන්නා ඥාණයම අනිත් අතට උපාදාන වෙන්නට පුළුවන් උපාදාන වෙලා ඒකත් එක්කලා බද්ධ වෙලා ඇලිලා බැඳිලා පවතින්න පුළුවන්. ඉතින් ඒ නිසා නිතර සිහි කරන්නට ඕන මේ ප්‍රඥාව සමග යෙදෙන්නට ඕන මේ කියන දැක්ම කුමක්ද දැක්ම මේ ප්‍රඥාව දියුණු කරන්නේ නිරෝධ නිස්සිතං විරාග නිස්සිතං විරාගය සඳහායි. එතකොට නොයල්ම පිණිසයි මේ ප්‍රඥාව අවදි කරන්නේ. එහෙමනම් මේ ප්‍රඥාවෙන් වැටහෙන දේ පිළිබඳව ඇල්මක් ඇති කරගත්තොත් ඒ ප්‍රඥාව අවදි කිරීමේ නිවැරදි කාර්යය ඉටු වෙන්නේ නැහැ. ඉලක්කය කෙලස් නැසීමයි. නොයල්ම දියුණු කිරීමයි. විරාගය ඇති කිරීමයි. එතකොට මේ දැක්ම ඇතුව ප්‍රඥාව දියුණු කරන කෙනාට තමයි ඒ සඳහා ඒ ඒ උපකාර වේ. ඒතකොට උදාහරණයක් හැටියට අපි පෙර දිනක සිහිපත් කළා පින්නතුන් මතක ඇති කෑම කන්න පුළුවන් එක එක පරමාර්ථයන්. එතකොට කය තර කරගන්නට, ශක්තිය වැඩි කරගන්නට, රූප සම්පත්තිය වැඩි කරගන්නට මෙහෙම නොඑක් අදහස් වලින්. එතකොට ඒ අතර යම්කිසි කෙනෙකුට කෙලස් නැසීම සඳහායි ගුණධම් වැඩිම සඳහායි බ්‍රහ්මචර්යාව ආරක්ෂා කර ගැනීම සඳහායි මේ ආහාර ගන්න කියන ඒ දැක්ම ඇතුව ආහාර ගන්න පුළුවන්. ඒ දැක්මතු ආහාර ගන්නට නම් ආහාර ගන්න ගන්න මොහොතක් පාසා නිතර නිතර මේක සිහි කරන්න. එහෙම සිහි කර කර සිහි කර කර දිගු කලක් පුහුණු කළාට පස්සේ අමුතුවෙන් සිහි නොකළා වුණත් අපිට ඒක අවශ්‍ය තැනදී සිහිපත් වෙනවා. එතකොට අපි අර සතියෙහි එක්තරා ලක්ෂණයක් හැටියට කතා කළානේ. නිවන සිහිපත් කරලා දෙනවා. අවශ්‍ය තැනදී. එතකොට ඒකට ලොකු වෙහෙසක් ගන්නට ඕනේ මුලදි මුලදි තමයි අපිට වෙහෙසක් ගන්නද මුලදි මුලදි අපිට විතක්ක ਵਿਚාර වශයෙන් යලි යලි ඒ අරමුණෙහි යොදවන්න එතකොට එහෙම නැවත නැවත යොදවලා යොදවලා පුරුදු කළාට පස්සේ අර විතක්ක ਵਿਚාරයන් එතරම් රළු විදිහට ඇති වෙන්නට ඕනේ වහාම අර සිහිය විසින් සිහිපත් කරලා දෙනවා මේ ප්‍රඥාව කුමක් සඳහාද මේ විරාගය පිණිසයි කියන බව ඒ අවශ්‍ය තැනදී අවශ්‍ය ප්‍රමාණයට සිහිපත් කරලා දෙනවා. ඉතින් ඒ මට්ටමට සිහිපත් කරලා දෙන්නට නම් ඒ ධර්මතාවයේ පිළිබඳව සිහිය තරම්ම ප්‍රගුණ කරලා තියෙන්නට ඕන. මේ නිවන සඳහායි මේ කටයුත්ත කරන්නේ. කෙලස් නැසීම සඳහායි මේ කටයුත්ත කරන්නේ. එතකොට ප්‍රඥාව වඩද්දී එතරට අදාළ ප්‍රමාණයට සිහිය තිබුණ නැත්තම් ප්‍රඥාව දියුණු කරනවා දියුණු කරද්දී අර නිවන සඳහා ඉන්නේ කටයුත්ත කරන්න කියන එක සිහිපත් නොවෙන්න පුළුවන් එතකොට ප්‍රඥාව අවදි වෙද්දී මේ නිවන සඳහායි කියන එක සිහිපත් නොවුනොත් අන්න ආපහු අර ප්‍රඥාව උපාදාන කරගෙන එහි බැඳෙන්නට පුළුවන් ඉතින් ඒ නිසා විරාගය සිහි කරලා දෙන ගතිය. මේ මේ කුමක් සඳහාද මේ ප්‍රයත්නය කියන එක සිහිපත් කරලා දීම ප්‍රඥාව පුහුණු කිරීමේදීත් අවශ්‍යයි. එතකොට සති සම්පජඤ්ඤය. ඒ සතිය කුමන සතියක්ද? නිර්වාණය සිහි කරලා දෙන්නා වූ සතිය. ඒන් යුක්තව තමයි මේ විදර්ශනා ප්‍රඥාව નિවරදිව අවදි කරන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට නිරෝධ නිශ්චිත. නිරෝධ නිශ්චිත කියලා කිව්වේ අනුත්පාද නිරෝධය. ਸਰව සම්පූර්ණයෙන් ක්ලේශයන් නැවත නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය කරන්නට පංචස්කන්ධය යලි නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය කරන්නටයි මේ ප්‍රඥාව අවදි කරන්නේ. ඊළඟට වස්සග්ග පරිණාමේ ਸਰව සම්පූර්ණයෙන්ම අත්හැරීම පිණිස මේ කාමයන්ගෙන් විනිර්මුක්ත වීම සඳහා මේ පංචස්කන්ධය අතහැරීම සඳහා මේ මිදීම සඳහායි මේ ප්‍රඥාව අවදි කරන්න කියන ඒ සතිමත් බව ඒ සිහියෙන් යුක්තව මේ ප්‍රඥාව දියුණු කරන්නට ඕන එතකොට තමයි සති සම්පජඤ්ඤය નિවරදිව විදර්ශනා මූලිකව දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට එහි සති ගුණයක් තියෙනවා ප්‍රඥා ගුණයක් තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හැම විටම සති සම්පජඤ්ඤ එක්ව දේශනා කරන්නේ. අවශේෂ ධර්මත් එහෙම තමයි එක්ව වැඩෙන්නට ඕන. ප්‍රධාන වශයෙන් සතිය සහ සම්පජඤ්ඤ එකට වැඩෙන ධර්ම. එතකොට සමහර අවස්ථාවලදී සතිය තිබිලා සම්පජඤ්ඤේ නැති වෙන්නට පුළුවන්. හැබැයි සම්පජඤ්ඤය ඇති හැම තැනකම අර සතිය යම් ප්‍රමාණයකට හෝ ඒකත් එක්කලා බද්ධ වෙලා පවතී. ඊළඟට මාර්ග ධර්මයක් හැටියට ප්‍රඥාව. ඒ කියන්නේ මාර්ගාංගයක් හැටියට ප්‍රඥාව වෙනකොට සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියලා කියන්නේ නිවැරදි දැක්ම. එතකොට එතන නිවැරදි දැක්ම කියලා හඳුන්වන්නේ කුමක්ද? මේ සමස්ත ගුණාංගයන්ගෙන් සංකලනය වූ ප්‍රඥා. ඒ කියන්නේ ඒ ප්‍රඥාවෙහි අර විමර්ශා ඉද්ධිපාදයෙන් කියන ලද ඒ විමර්ශා ගුණයක් තියෙනවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සඳහන් කරන ලද ඒ ගුණයක් තියෙනවා බල ධර්මයක් හැටියට සඳහන් කළ ඒ ගුණයක් තියෙනවා ඊළඟට අපිට ගිලිහුණා බොජ්ජංග ධර්ම බොජ්ජංග ධර්ම හැටියට කියනකොට ධම්මවිචේ බොජ්ජංගේ ධම්මවිචේ කියලා කියන්නේ ධර්මයන් විමස විමසා බලන ප්‍රඥා. ධර්මයන් විමස විමසා බලන්නේ කොහොමද කියන බව නායක හඳුරෝ ඒ සම්බන්ධවත් පැහැදිලි කරනවා බොජ්ජංග ධර්ම පැහැදිලි කරනකොට ඒකත් උන්වහන්සේ දක්වලා තියෙන කොටස කියවුවොත් වඩාම හොඳට ඒක පැහැදිලි වෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ යනු සම්තති ඝණය, සමෝහ ඝණය, කෘත්‍ය ඝණය, ආරම්මන ඝණය යන ඝන සතරින් වැසි සත්ව පුද්ගල ආත්මාදී වශයෙන් පෙනී සිටින ආධ්‍යාත්මික බාහ්‍ය පරමාර්ථ රූපාරූප ධර්මයන් ප්‍රඥප්තිය බිඳ හැර පෘථුවි ස්පර්ශ ආදී වශයෙන්ද ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිත්‍ය සමුප්පාදී වශයෙන්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන්ද නම් අයුරින් පිරිසිදු දැනීමෙහි දැකීමෙහි සමත් වූ තියුණු නුවණය ඒ විදර්ශනා භූමිය වූ ස්කන්ධ ආදී ධර්ම විශේෂ ක්‍රමයෙන් වැඩි සකල සම්මෝහයන් දුරුකොට අවසානයේ අරහත් මාර්ගඥාණය වන්නේ එතකොට මේ ධම්මවිචය කියලා කියන්නේ අර ඝන සංඥාවෙන් වැහිලා තියෙන අපි මේ සත්වයෝය පුද්ගලයෝය ගස්ගල්ලේ ආදී වශයෙන් හඳුනාගන්නේ මේ නාම රූප ධර්මවල සූක්ෂම බව සහ වේගවත් බව නිසා අපිට මේවා වෙන්කට හඳුනා ගන්නට පහසු නෑ. දැන් ගිනි පෙනෙල්ලක් අරගෙන වේගෙන් කරකවනකොට අපිට ගිනි පෙනෙල්ල පෙනෙන්නේ ගිනි වලල්ලක් පෙනෙනවා. ඇයිද වලල්ලක් පෙනෙන්නේ? එතන වලල්ලක් ඇති නිසා නෙමේ අර ගිනි පුලිගුවේ වේගවත් බව, වේගවත් චලනය නිසා. එතකොට අන්න ඒ වගේ වේගවත් බව, සූක්ෂම බව, සහ ඒවාහි චලනයත් එක්කලා අපට පැහැදිලි නැතුව යනවා මේවා වෙන වෙන කොට හඳුනා ගන්නට ඒක ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නැති වෙනකොට අර ගිනි පෙනෙල්ලෙහි වේගවත් බව නිසා ගිනි වලල්ලක් පෙනෙන්නාසේ මේ නාම රූප ධර්මයන්ගේ සූක්ෂම බව සහ වේගවත් බව නිසා සත්‍යේ පුද්ගලයක ආත්මයක් ගහක් ගලක් ගයක් දොරක් ආදී වශයෙන් අපට පෙනෙන්න ගන්නවා. එතකොට ඒක සම්මෝහ ගණය. සම්තති ගණය කියලා කියන්නේ එක් රූප ධර්මයක් ඇති වෙලා බිඳෙනවා තවත් රූප ධර්මයක් ඇති වෙලා බිඳෙනවා තවත් රූප ධර්මයක් ඇති වෙලා බිඳෙනවා මේ විදිහට ඊයේ ඉඳන් අද දක්වා අද ඉඳන් හෙට දක්වා හෙට ඉඳන් අනිද්දා දක්වා මේ රූප ධර්ම බිඳි බිඳි යලි යලි ඉපදෙමින් පරම්පරාවක් පවතී. නමුත් අපට ඒකේ වෙනස වෙන් වෙන්ව හඳුනා ගන්නට බැරි වෙනකොට પરම්පරා කතාව නැති වෙලා ගිහිල්ලා ඊයේ තිබුණෙත් එයමයි අද තියෙන්නෙත් එයමයි හෙට තියෙන්නෙත් එයමයි කියලා අර සමස්ත પરම්පරාවම එකක් හැටියට ගන්න. ඒක තමයි සම්තති ගණ. සමූහ ගණය කියන්නේ ගොඩක් එකක් හැටියට ගන්නා ගතිය. සම්තති ගණය කියලා කියන්නේ પરම්පරාවක් එකක් හැටියට හඳුනා ගන්නා ගතිය. කෘත්‍ය ගණය කියලා කියන්නේ යම් යම් ක්‍රියාවක් සිද්ධ කරනකොට නාම රූප ධර්ම සමූහයකින් තමයි ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ. නමුත් ඒ සමූහය අපට හඳුනා ගන්නට බැරි වෙනකොට එක ක්‍රියාවක් ඇටියට එය වරදවා වටහා ගැනීම. ඊළඟට ආරම්මන ගණය කියන්නේ අරමුණු ගන්නකොට චිත්ත චෛසික බොහෝමයකින් තමයි අරමුණු ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. නමුත් එය මම දැක්කා මට ඇහුණා ආදි වශයෙන් එක එක කෘත්‍යයක් හැටියට වරදවා වටහා ගන්නා ගතිය. එතන මෙන්න මේ විදිහට නාම රූප ධර්මයන්ගේ සූක්ෂම බව නිසා වේගවත් බව නිසා ඒවැ අන්තරය නොපෙනී යනකොට අපට සමූහ වශයෙන්, සන්තති වශයෙන්, ප්‍රත්‍ය වශයෙන්, ආරම්භන වශයෙන් ඒවා එකට පෙනෙන්නට ගන්න. ඒක තමයි ඝන සංඥාව මේ කියන ඝන සංඥාව විනිවිදගෙන දකින්නට පුළුවන් වුණොත් තමයි අර නිබ්බේධිකාය අරියාය නිබ්බේධිකාය පඤ්ඤාය ආර්ය භාවයට පමුණවන්නට සමර්ථ වූ විනිවිද දක්නා ප්‍රඥාව අවදි වුණොත් තමයි මේ ඝන සංඥාවන් විනිවිද යමින් මෙතන නාම රූප ධර්ම ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම ආදී වශයෙන් මේවා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ විදිහට විනිවිද දකිමින් ධර්මයන් විනිශ්චය කොට විමසා බලන්නට යෝග්‍ය ආකාරයෙන් අවදි කරන්නා වූ ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාව හැටියට හඳුන්වනවා. ඒ විදර්ශනා ප්‍රඥාව අනුක්‍රමයෙන් වර්ධනය වෙලා අරහත් මාර්ග ඥානයේ බවටපත් වෙන්නේ ඒ කියන විදර්ශනා ප්‍රඥාව. එතකොට ඒ මට්ටමට අනුක්‍රමයෙන් වැඩෙන විමසිලිමත් ප්‍රඥාව තමයි ධම්මවිචේ සම්බොච්චංගය කියලා කියන්නේ. එතකොට ඔය කියන ලද සියලු ගුණාංග එක්ව ඒ කියන්නේ විමංශ ඉද්ධිපාද ගුණය ඊළඟට ඉන්ද්‍රිය ගුණය බල ගුණය බොජ්ජංග ගුණය සියල්ලක් එකට සම්පින්ඩණය වුණාම තමයි සම්මා දිට්ඨි කියන මාර්ගාංගේ નિවරදිව දකිනවා යතහා ස්වභාවයෙන් දකින්න. එතකොට දැන් සම්මා දිට්ඨිය කියන එක කොච්චර ගැඹුරු පුළුල් පරාශයක් ඒක තියනවද කියලා අපිට වැටහෙන්නේ මේ ඉද්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග කියන කරුණු පැහැදිලි කරගෙන ඇවිල්ලා සම්මා දිට්ඨිය ළඟට එනකොට තමයි මාර්ගාංග ධර්මයක් හැටියට එය කොයි තරම් ගැඹුරු අර්ථයක්ද ඒක තියෙන්නේ කියන එක අපිට වටහා ගන්න පුළුවන්. එතකොට ඔය කියන සියලු ගුණාංග වලින් යුක්ත වෙනකොට ඒ සම්මා දිට්ඨි මාර්ගාංගයේ හැටියට චතුරාර්ය සත්‍ය ධර්මයන් මනවින් දකින්නට මනවින් අවබෝධ කරන්නට යෝග්‍ය මට්ටමේ ප්‍රඥාවක් හැටියට ඒ ප්‍රඥාව වර්ධනය වෙනවා අනුක්‍රමයෙන් මේ ගුණාංග දියුණු කරගෙන දියුණු කරගෙන අවසානයේට ඒ විදර්ශනා ප්‍රඥාව අවදි කරනවා. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාව අවස්ථා පහක යෙදෙනවා. එයින් ඉද්ධිපාදයක් හැටියට යෙදෙන්නේ කොහොමද කියලා අපි පෙර සතියේ කතා බහ කළා. අද අපි කතා කළේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට, බල ධර්මයක් හැටියට, බොජ්ජංග ධර්මයක් හැටියට සහ මාර්ගාංග ධර්මයක් හැටියට කොහොමද ප්‍රඥාව වැඩෙන්නේ කියන බව. ඉතින් අද දවසේ මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා හිතනවා. අපි එහෙමනම් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට යොමු වෙමු.